තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහුරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය. දෙවන පරිච්ඡේදය මධ්‍යම යුගය. මුල් කාලයේ ආචාර්ය මන් දුහතාංග භික්ෂුවක් වශයෙන් සැරිසරුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ නකෝන් ෆනෝම් ගමේය. ඉන්පසු සකෝන් නකෝන් සහ උදෝන් තාහි ප්‍රදේශයන් පසු කරමින් බුරුමයට පිවිසීය. එහි යම් කාලයක් ගත කර උතුරේ චියාං මායි ප්‍රදේශය හරහා තායිලන්තයට පැමිණියහ. එහි ටික කලක් වාසය කර ලාඕස් රටට ගොස් තම තාපස දිවිය ගත කළහ. එහි ලුවං ප්‍රබං ගමෙහි සහ පසුව වියෙන්ටියානේ ගම්වල සැරිසරා ලොයි ප්‍රදේශයට පැමිණියහ. මේ උතුරු නැගෙනහිර පළාත් ඔස්සේ ක්‍රමයෙන් බැංකොක් නගරයට පැමිණියේය. එහි වත් පැතුම්වන් ආරාමේ වස් විසූහ. ඉන්පසු සාරිකා ගල් ගුහාවේ ලැබුම් ගති. එහි වසර ගණනාවක් විසූහ. ඉන්පසු උතුරු නැගෙනහිර පළාතට ආපසු පැමිණියේය. මෙසේ බොහෝ කාලයක් හුදකලාව සැරිසරුවේය. කලාතුරකින් තව භික්ෂුවක් සමග ගියේය. එහෙත් එය සල්ප කාලයකට සීමා විය. එබැවින් භික්ෂුන් වහන්සේලාගේ ඇසුරක් නොවිය. හුදකලා ගමන් කිරීම වඩා පහසු විය. තනිවම තම රූක්ෂ ප්‍රතිපත්ති අනුගමනය කළහ. කාලයකට පසු භාවනා දියුණුවත් සමග හදවතේ නැගුණු දයාව අනුකම්පාව නිසා භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීමට උනන්දු විය. එම කරුණා මෛත්‍රිය පෙරදැරි වී සාරිකා ගල්ලෙන හැර උතුරු නැගෙනහිර ප්‍රදේශයට ගමන් ගත්හ. මුල් කාලයේදී සංචාරය කරන විට මෙම ප්‍රදේශයේ සිටි යම් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් දුහුතාංග කර්මස්ථාන ලදහ. එම ප්‍රදේශයේ බොහෝ ආරණ්‍ය වාසී භික්ෂූහු සිටිහ. මේ අය සොයා ගොස් උන්වහන්සේගේ ධර්ම මාර්ග ප්‍රතිපදාව ඉගැන්වීමට මහත් ධෛර්යයක් ගත්හ. ඒ අනුව බොහෝ ගිහි පැවිදි පිරිස උන්වහන්සේගෙන් උපදෙස් ලදහ. බොහෝ ගිහි පිරිස මහණ වී පිළිවෙත් පුරන්නට වූහ. සමහර උගත් ආචාර්යවරු පවා තම මාණය දුරලා උන්වහන්සේගේ උපදෙස් ලදහ. ඒ අයගේ භාවනා වැඩි ගිය බැවින් වඩාත් සාර්ථක ලෙස අන් අයට ගැන්වූහ. මේ මුල් අවධියේ ශිෂ්‍යයින් අතරෙන් ආචාර්ය සුවන් භික්ෂුව තාබෝ ප්‍රදේශයේ වත් ආරණ්‍යක වට නම් අරමේ ප්‍රධාන භික්ෂුව විය. ආචාර්ය සිං කන්තයාකමෝ නකෝන් රජසීමා ප්‍රදේශයේ වට්පා සලවන් අරමේ ප්‍රධාන භික්ෂුව විය. ආචාර්ය මහාපිං පඤ්ඤපලෝ නකෝන් රජසීමාහි වත් සද්ධරම් අරමේ ප්‍රධානියා විය. මේ ප්‍රසිද්ධ ආචාර්යවරු මුල් කාලයේදී උබෝන් රජතානේ ප්‍රදේශයේ විසූහ. එම භික්ෂූහු ආචාර්ය මන්ගේ දුහුතාංග ප්‍රතිපදා අන්‍යයන්ට ඉගැන්වූහ. ආචාර්ය සිං සහ ආචාර්ය මහා සිං සහෝදරයන්ය. මහාන වීමට ප්‍රථම උන්වහන්සේලා ත්‍රිපිටක ධර්මය ගැඹුරින් හැදෑරූහ. උන්වහන්සේලා ඊ타ම බහුශෘත ආචාර්යවරු වශයෙන් සිට ආචාර්ය මන්ගේ ශිෂ්‍යයන් වූහ. උන්වහන්සේලා විසින් බොහෝ දෙනාට ධර්මය දේශනා කරමින් මාර්ගයේ හැසිර වූහ. උන්වහන්සේලා දැනට ජීවතුන් අතර නැත. ඊළඟ පරම්පරාවේ ශිෂ්‍යයන් වූයේ ආචාර්ය තෙට් තේසරන්සි. උන්වහන්සේ දැනට නොන් කයි ප්‍රදේශයේ ශ්‍රී චියාංමයි රටේ වත් හින් මක් පෙන් ආරණ්‍යයේ වාසය කරති. උන්වහන්සේ ආචාර්ය මන්ගේ වැඩිහිටි ශිෂ්‍යයෙකි. උන්වහන්සේ මුළු රටෙහිම අද ඊ타මත් කීර්තිමත් භාවනා යෝගී භික්ෂුවකි. ඊ타ම සුවච නිහතමානී රහත් ගුණයෙන් හෙබි දක්ෂ දේශකයෙකි. එම ආචාර්යවරුන්ගේ ගති ලක්ෂණ හැසිරීම් රටාව වෙනස් වේ. සමහර ආචාර්යවරු ඊ타ම සුවිනීත ශික්ෂාකාමී මහතරවරුන්ය. උන්වහන්සේලාගේ ඇසුර ලැබූ අන් අය දෙසේමය. එහෙත් සමහර ආචාර්යවරුන්ගේ බාහිර ආකල්ප උන්වහන්සේලාට ආවේනික වූ නිසා අන් අයට එම චරිතය අනුකරණය කළ නොහැකිය. නොයෙක් විට එම චරිත ලක්ෂණ අවබෝධ කිරීමට දුෂ්කරය. සමහරුන් උරණ වෙන අවස්ථාද ඇත. ආචාර්ය වෙට් ඊටාම සුවිනීත ගති පැවතුම් ඇති බැවින් සියලු දෙනාම ආදර සැලකිලි දක්වති. බෞද්ධ භික්ෂුවකි ගැළපෙන ගතිගුණයෙන් යුතුවේ. මගේ විශ්වාසයට අනුව උන්වහන්සේ ආචාර්ය මන්ගේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යාවේ. මම බොහෝ කල උන්වහන්සේ ඇසුරෙහි සිටියෙමි. ආචාර්ය ෆෑන් අජාරෝ වත් උදෝම් සොම්ෆොන්හි වාසය කරයි. උන්වහන්සේ ඊතා උසස් ආචාර්යවරයෙකි. මෙත්තා භාවනාවෙන් අග්‍රවෙති. බොහෝ අයට උදව් උපකාර කරති. උන්වහන්සේ මුළු රටේ සම්මානයට පාත්‍ර වී සිටිති. ඊළඟ උසස් ආචාර්යවරයා වන්නේ ආචාර්ය කවෝ අනාලයෝ භික්ෂුවයි. උන්වහන්සේ උදෝන් තානි ප්‍රදේශයේ නොබුවා ලම්ෆූ රටේ වට් ටම් ක්ලෝන් ෆෙන් ආරණ්‍යයේ වාසය කරති. ප්‍රේක්ෂක ඔබ මෙම අති උතුම් ආචාර්යවරයා ගැන අසා ඇත. උන්වහන්සේගේ අවබෝධය හා පිළිවෙත් ඊටාම උසස් වේ. ඈත කැලෑබද ප්‍රදේශයේ දුහතාංග කර්මස්ථානවරයෙකි. අවුරුදු 82 වයසේ පසුවන නමුත් තවමත් එම උග්‍ර ප්‍රතිපත්තිවල යෙදේ. උන්වහන්සේට පසක් කිරීමට තව කිසිවක් නැත. එහෙත් මේ උග්‍ර ප්‍රතිපත්තිය යෙදෙන්නේ මක් නිසාදයි බොහෝ අය ਵਿਚාරති. යමෙකුගේ සියලු කෙලෙස් දුරු වූ විට කිසිම මෝහයක් මැලිකමක් නැත. කෙලෙස් සහිත පුද්ගලයා එවැනි අකර්මණ්‍ය ස්වභාවයෙන් සිටී. එවැනි අය ඵල ලබා ගැනීම තෙක් වීරිය නොකරති. ඔවැනි දේ දුෂ්කරයයි කලින් ප්‍රතික්ෂේප කරන බැවිනි. ඔවුන් ලබාගත් දෙයක් නැත. හදවත කනසල්ලෙන් පසු වෙයි. ඊතා වීරියෙන් එකතු කළ කුසල් කර්ම නැත. එබැවින් ඒ මේ අත අයාලේ හැසිරෙති. තම හිස් මනසේ ඇත්තේ අනුන්ගේ දොස්පරොස් පමණි. මෙසේ හේයින් මැලිකම යනු තමාගේ සියලු දියුණුව වනසාලන හදවත තද කරන අකුසලයකි. මේ මැලිකම ආර්ය පුද්ගලයන් තුල නැත. උන්වහන්සේලාගේ උත්සාහයෙන් නෙලාගත් ඵල අසීමිතය. එවැනි අයගේ හදවත ධර්මයෙන් පිරී ඇත. ලෝක පූජිත වීමට කැමැත්තක් නැතත් ලෝක පූජිත වීම ස්වභාවයකි. උන්වහන්සේලා ලෝකයාට කදිම ආදර්ශයකි. ඉහත සඳහන් කළ මෙම සියලුම ආචාර්යවරුන් තුල අසීමිත ගුණ සමුදායක් හදවතේ තැන්පත් වී ඇත. එය අනර්ග මැණික් මෙන් බබලයි. එවැනි ආචාර්යවරු මුණ ගැසීමට තරම් වාසනාවන්ත අය පුදුමාකාර ධර්ම අවබෝධයක් තුලින් අසීමිත තෘප්තියකටපත් වෙති. එම සතුට සදාකල් පවතී. ආචාර්ය මන්ගේ ගෝල ශිෂ්‍යයන් පරම්පරා වශයෙන් ඇත. සමහරු ඊතා දක්ෂ ගුරුවරු වෙති. භාවනා බලයෙන් ශක්තිමත් වූ උන්වහන්සේගේ ඉගැන්වීමේ දක්ෂතාවය ඊතා පුදුම එළවන්නකි. ගුණ නුවණ සිල්වත්කම් වලින් අනුන වූ උන්වහන්සේ මාර්ගඵල ලබා ගැනීමේ පිළිවෙත් කර්මස්ථාන උපදෙස් දුන්හ. රටින් රටට යමින් බොහෝ දෙනෙකුට ධර්මය බෙදා දුන්හ. ගිහි පැවිදි බොහෝ දෙනා තමන් ලැබූ ලෝකෝත්තර සැප නිසා ශ්‍රද්ධා භක්තියෙන් උන්වහන්සේට උපහාර දක්වති. උන්වහන්සේගේ වචන ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් වදාළ බැවින් පොතපතින් උකහා ගත්තේ නොවේ. අනුමාන ඥාණයෙන් නොවේ. එබැවින් තමාගේ හදවතේ පිබිදී ඇති නිවන අනුන්ටත් ප්‍රත්‍යක්ෂ කිරීමට හැකිවිය. උන්වහන්සේ සාරිකා ගල්ගුහාව අත්හැරියේ හැකිතරම් අනගි දහම ලෝකයාට දීමටය. දුහතාංග පිළිවෙත්. තවුස් ජීවිතයේ උපමට්ටම් වන්නේ දුහතාංග පිරීමෙන් බව ආචාර්ය මන් නිසකව පිළිගනි. එබැවින් මුළු ජීවිත කාලය තුල උග්‍ර තපස් රැක්කේය. එපමණක් නොව තම ශ්‍රාවකයින්ට එම පිළිවෙත් පිරීමට උපදෙස් දුනි. පිණ්ඩපාත දාණය පිණිස දිනපතා ගෙන්ගෙට වැඩිසේක. යම් දිනක නොවැඩියේ එදින निराහාරව සිටීමටය. උන්වහන්සේ පිණ්ඩපාත චර්යාව රැකීමට ශිෂ්‍යයන්ට පුහුණු කළසේක. ගමන් කරන අඩියක් පාසා සතිය පැවැත්වීමට තම සිත, කය, වචනය සංවර කිරීම අවශ්‍ය විය. භික්ෂුව පිඬුසිඟා යන විට යම් අරමුණු නිසා ඇස කන නාසය දිව ශරීරය සිත සංවර විය යුතුය. අහම්බෙන් උවද හමු වූ අරමුණු ගැන නැවත සිතීමෙන් වැළකිය යුතුය. සතියෙන් තම ඉරියව්, වචන, ක්‍රියා, සිතුවිලි පිළිබඳ නිරන්තරයෙන් අවධානය ඇත. එය තමාගේ පාරිශුද්ධිය පිණිස කෙරෙන යුතුයකමකි. පිඬුසිඟා යාමට පෙර සතිය පැවැත්වීම ගැන අදිෂ්ඨානගත යුතුය. තම පාත්‍රයට බහලූ ආහාර පමණක් වැළඳීම යම් භික්ෂුවක් තමාට සෑහෙන ප්‍රමාණයට පිණ්ඩපාතය කළ යුතුය. එයද අප්පිච්චතාවෙනි. එබැවින් පහසුවෙන් තෘප්තිමත් වේ. තමා වැඩිපුර ආහාර ආරාමේදී වැළඳීම නිසා මෙම අප්පිච්චතා ගුණයෙන් පිරිහේ. එවැනි පුරුදු නිසා තමාගේ තණ්හා ආසා පැන නගී. ඒ හේයින් එම කෙලෙස් ශක්තිමත් වී තමාගේ භාවනා අරමුණු අභිබවා සිටී. තමාට ලැබුණු ආහාරයෙන් සතුටු වීම නිසා වැඩිපුර රසගුණ සෙවීමෙන් වන වෙහෙස නැත. එවැනි රස තෘෂ්ණාවෙන් පෙලෙන්නේ പ്രേත නිකායික සත්වයෝය. එසේ වීමට හේතුව තමාගේ අධික තෘෂ්ණාව නිසා කළ පාප කර්මවල විපාක වේ. ඔවුන්ට තම කටබඩ පිරීමට සෑහෙන ආහාර නොලැබේ. එබැවින් දුවපැන ඇවිදිමින් නිරන්තරයෙන් ආහාර සොයති. ඒහෙයින් භික්ෂුව තම පිළිවෙත්වලට වඩා ආහාරයට අවධානය නොදිය යුතුය. තම පිණ්ඩපාත දාණයට අමතරව වෙනත් ආහාර ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවන්නේ ආහාර පිළිබඳ තෘෂ්ණාව සිඳී යාමයි. ඉන් ආහාර අපේක්ෂාව සහ නොලැබීම නිසා ඇතිවිය හැකි කනස්සල්ල දුරු වේ. දිනකට එක් වේලක් පමණක් ආහාර ගැනීම මේ දුහතාංගය නිසා භාවනා කිරීමට වැඩි කාලයක් ඉතිරි වේ. දවසේ කීප විටක් ආහාර ගැනීම පිළිබඳ සිතිවිලි ඇති නොවේ. මේ අපේක්ෂාව ඇතොත් භාවනාවට වඩා ආහාර පිළිබඳ සිත් පහළ වේ. එවිට දුක්ඛශය කිරීමට නොහැකිය. එක් වේලක් වැළඳුවත් ආහාර ප්‍රමාණය සීමිත විය යුතුය. පමණට වඩා අඩුවෙන් වැළඳිය යුතුය. එවිට භාවනා කිරීමට පහසුය. වැඩිපුර ආහාර ගැනීම නිසා නිදිමත ඇති වී ශාරීරික මානසික මැලි බවක් හටගනී. මෙසේ ආහාර අඩුවෙන් ගැනීම නිසා තම ශරීරය පිළිබඳ සත්‍ය වටහා ගැනීමට ඉවහල් වේ. ආහාර ගැන තණ්හාව දුරු වේ. මේ ධර්මතාව ලෝකයේ පවතින ධර්මතාවයමෙනි. සමාජ දූෂණය කරන පුද්ගලයන් ඇති විට මිනිසාට තම ධනය අයිතිය ජීවිතයේ අත්පා හෝ අවයව නැති වී යා හැකිය. එබැවින් සමාජයට අහිතකර පුද්ගලයන් දුටු තැන එම අයට දඬුවම් පමුණුවා මෙල්ල කරනු ලැබේ. එමෙන්ම ධර්මයට පටහැනි සිරිත් කපා හැර මෙල්ල කරනු ලැබේ. සමාජයට අහිතකර වනසතුන් වල්සතුන් යම් ආකාරයෙන් තුරන් කරනු ඇත. සැර පරුෂ සතුන් වල් ඌරා නයි පොළොන් වල් අලි කොටි ආදියද රෝග බෝ කරන විෂ බීජ ආදියද මිනිසා විනාශ කරයි සමාජයට අහිතකර හැසිරීම් ඇති පුද්ගලයින් යම් ක්‍රමයකින් සමාජයෙන් බැහැර කරයි නොයෙක් බෙහෙත් වලින් රෝග මර්ධනය කරයි දුහතාංග භික්ෂුව තුල ආහාර රුචිය හෝ අන් යම් යම් වැරදි පුරුදු නිසා තම ගමන් මාර්ගය අවහිර වේ එබැවින් උන්වහන්සේ ඊ타ම සුදුසු ලෙස ජීවත් වීමට පුරුදු වීතිය එය බලා සිටින අයටද තමාටද විශාල ආශිර්වාදයකි. දිනකට එක් වේලක් වැළඳීම ඊටාම උචිත දුහතාංගයකි. ඉන් මනස ඉක්මනින් සමාධිගත වේ. උද්දච්චය හෙවත් විසිරී ගිය සිත් එකඟ වේ. තම පාත්‍රයෙන් පමණක් ආහාර වැළඳීම. එනම් තව යම්කිසි උපකරණ පාවිච්චි නොකිරීම. මෙම දුහතාංගය ඊටා පහසු වන්නේ වනවාසී භික්ෂුව නිතර චාරිකාවේ යෙදෙන විටය. තම පාත්‍රය පමණක් රැගෙන යයි. අනවශ්‍ය බඩු බහණ්ඩ කිසිවක් නැත. ඒවා ප්‍රවේසම් කිරීමක් නැත. තවද එය තම මනසේ ඇති අනවශ්‍ය සිතුවිලි බැහැර කිරීමක් වැනිය. කිසිම බරක් නැතිව ගමන් කරති. ආහාර සියල්ල කලවම් වී එකම පාත්‍රයේ ඇති බැවින් තම ආහාර කුමක්දයි විමසිලිමත් විය යුතුය. එවිට සති පඤ්ඤාවේ පිහිටයි. ආහාර පිළිබඳ යථා තත්වය දකි. ආචාර්ය මන් මෙම දුහතාංගයේ මුළු ජීවිත කාලයේම අනුගමනය කළහ. එය තුලින් විශේෂ විදසුන් නුවණ පහළ විය. දිනපතා ආහාරය දෙස නුවණසින් බලයි. එහි පිළිකුල ආදිය මෙනෙහි කරයි. මෙම තවුස්දම් උන්වහන්සේ නොකඩවා රැක්කෝය. තම පාත්‍රයේ ඇති ආහාර මිශ්‍ර වී එහි පැහැය ලක්ෂණ වෙනස් වී එකම ආකාරයක් ගනී. ආහාර වළඳන විට ඒ හේතුවෙන් ආසාව තුනී කරයි. ආහාරය ගන්නේ තම ශරීරය යැපීමට සෑහෙන ප්‍රමාණයෙනි. හෙට දින වනතෙක් එය ප්‍රමාණවත් වේ. එහි සුවඳ හෝ දුගඳ නිසා තම සිත නොවෙනස් වේ. එහි රසගුණ නොතකයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් ආහාර වළඳන විට කිනම් ආහාරයක් උවද තෘප්තිමත් කරයි. සිත මධ්‍යස්ත වේදනාවටපත් වේ. දුක් වේදනා සැප වේදනා දුරු වේ. මෙම පුහුණුව නිසා දෛනික ජීවිතයේ ඕනෑම අරමුණක් නිසා කම්පා නොවී සිටීමට හැකි වේ. එකම පාත්‍රයෙන් වැළඳීම නිසා ආහාර පිළිබඳ ඇති නොමනා රුචිය පහවේ. ඉවත දමා තිබූ රෙදි කැබලි වලින් චීවර මසා ගැනීම. ආචාර්ය මන් මුළු ජීවිත කාලයක්ම මෙසේ රෙදි කැබලි වලින් සාදාගත් චීවර දැරුවේය. මෙහි අදහස වූයේ ලක්ෂණ ඇඳුම් ඇඳීමේ කැමැත්ත දුරු කිරීමය. මේ නිසා ඉවත දැමූ රෙදි කැබිලි සෙවීමට සුසාන භූමිය ආදියට යාමට සිදුවිය. සමහර විට මృత දේහය එතු රෙදි ඒ නෑදෑයින්ගෙන් ලැබුණි. මෙම රෙදි සෝදා එකතු කර කැබලි වලට කපා මසා තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, නානකඩය ආදිය මසා ගනිති. සමහර විට පිණ්ඩපාතයේ වඩින විට බිම දමා එවත දැමූ රෙදි කැබලි එකතු කරගති. ඒවා කාගේදයි හැඟීමක් නැත. සමහර විට ඒවා ඉරුණු සිවුරු වලට අණ්ඩ දැමීමට පාවිච්චි කළේය. උන්වහන්සේගේ ප්‍රතිපත්තිය අවබෝධ කරගත් සමහර දායකයෝ රෙදි කැබලි සොහොනේ හෝ මග දෙපස දමති. එබැවින් මුලින් සඳහන් කළ පරිදි පරණ වීසිකල රෙදි කැබලි භාවිතය වෙනස් වුණි. ඒ කෙසේ වුවත් අවසාන මොහොත දක්වා මෙසේ රෙදි කැබලි මසා සාදාගත් සිවුරු දැරූහ. උන්වහන්සේගේ දැඩි ආකල්පය වූයේ භික්ෂුවක් තම ජීවිතය සකස් කරගත යුත්තේ ඉවත දමන රෙදි කඩමාළු මෙන් නිහතමානීවය. තම සම්භාවනීය භාවය නිසා උද්දාමය වුවහොත් එය භික්ෂුවකගේ සැබෑ ගුණයට පටහැනිය. සැබෑ ගුණය පිහිටන්නේ මමත්වය ඉවත දමා අස්මිමානය දුරු කිරීමෙනි. තම මානය සංගවාගෙන සිටින විට තමාටත් අනුන්ටත් සාමය සතුට නැත. මෙවැනි කඩමාළු රෙදි කැබලි වලින් ශරීරය වසාගන්නේ තම මානය දුරු කිරීමටය. තමා පුරුදු පුහුණු කරන ගුණනුවණ නිසා මානයට පත් වූ විට එය හානිකරය. තම ගුණනුවණ අතරින් භයානක කඩු කිරිච්චි පැන නැගිය හැකිය. එබැවින් තමා වීසිකර දැමූ කඩමාල්ලක් මෙන් සලකා එය තමාගේ පුරුද්දක් බවට පත් කළ යුතුය. එවිට එය තම චරිතය බවට පත්වේ. යමෙකුගේ නිന്ദා ප්‍රශංසාවෙන් නොසෙල්වේ. අනුන්ගේ විවේචනයෙන් නොසෙල්වේ. එවැනි ස්ථාවර භාවයක් නිසා සෑම මොහොතේම සතුටින් කල්යවයි. ආචාර්ය මන්ගේ ස්ථීර පිළිගැනීම ඌයේ එවැනි රෙදි කැබලි වලින් මැසූ සිවුර තම මානය දුරු කරන බවකි. තම සිත තුල ගැඹුරේ සැඟවී සිටින අස්මිමානය දුරු කිරීමට එය ඉවහල් වේ. වනවාසී ජීවිතය වනයේ හුදකලා ජීවිතයේ වැදගත්කම අවබෝධ කරගත් උන්වහන්සේ දුහුතාංග රැකීමට මුලින්ම උනන්දු විය. වනයේ ජීවත් වන විට නිතරම සෝදිසියෙන් සිටිය යුතුය. එය නිරන්තරයෙන් සති සමාධි පූර්ණයට ඉවහල් වේ. හදවත් පුදුම නිදහසක් ඇත. කිසිම ලෝකයට අයත් වගකීමක් නැත. නිතරම මානසිකාර්ය වන්නේ දුක ඉක්මවීමය. තම සිතේ නිදහස සහ අවට පරිසරයේ බය නිසා වෙන අරමුණු කරා සිත නොයයි. කාම කෝප හට ගැනීමට පරිසරයක් නැත. තමා කැමැත්තෙන්ම මෙම පරිසරය තෝරාගෙන ඇත. තම කෙලෙස් මෙවැනි පරිසරයෙන් නැගී නොයන බැවින් තමා දිනෙන් දිනම දියුණු වෙන බවක් එම භික්ෂුන් වහන්සේලාට දැනේ. ලාභ අලාභ ආදී අෂ්ටලෝක ධර්ම නැත. ඊර්ෂ්‍යා මාන ආදී හට ගැනීමට පරිසරයක් නැත. එබැවින් භවනා කිරීමට ඊතා සුදුසු පරිසරයකි. එම කැලෑ පරිසරයට පුරුදු වූ විට විෂකුරු සතුන්, වල් සතුන් කෙරෙහිත්, අහිංසක සතුන් කෙරෙහිත් මනා කරුණාවක් හටගනී. මේ සියලුම සත්වයන්ගේ දුක හඳුනා ගනී. උත්පත්තිය, ලෙඩ රෝග, දි รา පත් වීම, මරණය සර්ව සාධාරණ බව හොඳාකාර තම අත්දැකීමෙන් වැටහි. මිනිසයා මේ සතුන්ගෙන් වෙනස් වන්නේ කුසල් අකුසල් තෝරාගත හැකි බැවිනි. මෙසේ හොඳ නරක නොදත් මිනිසා තිරිසන් සතුන් මෙනි. අපි ඔවුන්ට තිරිසන් සතුන් යයි නාමය යෙදුවත් මිනිස් වර්ගයාත් යම්කිසි සත්ව වර්ගයකි. මිනිසා සතුන්ට අවඥා කළත් සතුන් කෙසේ මිනිසාට අවඥා කරද්දයි අපි නොදනිමු. ඔවුන් අපට භයානක යක්ෂයන් යයි නම් යොදා ඇද්ද? ඊතරම් සාහසික අන්දමින් සතුන් ඝාතනය කරති. මස් පිනිස විනෝදය පිනිස සතුන් ජීවිතක්ෂයට පත් කරති. ඔවුන් වන පරිසරය විනාශ කරති. අපි ඔවුන්ට සලකන්නේ ඊටාම ක්‍රූර ලෙසය. මිනිස්සු තම තමන් අතරද ඇනකොටා ගනිති, මරා ගනිති, සතුන්ද මරති. සත්තු නිතරම මිනිසාට බිය වෙති. සැකබිය පහල කරති. තමාගේ සිතුවිලි පිළිබඳ හොඳාකාර අවබෝධයක් ඇතිවන්නේ වනවාසී ජීවිතයෙන් බව ආචාර්ය මන්ගේ නිගමනයයි. බාහිර ලෝකයේ ඇති සැබෑ తත්වය දකින්නේ වනගත ස්වාභාවික පරිසරයේදීය. දුක් නැති කිරීමට භවනා කිරීමට වීරිය වැඩිවීමට මෙම පරිසරය බොහෝ උපකාර වේ. ආචාර්ය මන් සක්මන් භාවනා කරන විට වල් ඌරෝ රංචු පිටින් එති. එහෙත් කිසිම බියසැක නැතිව උන්ගේ ආහාර සොයමින් ඒ මේ අත යති. උන්වහන්සේ සහ අනිත් බිහිසුණු මිනිසුන් අතර ඇති වෙනස වුන් දනිතියයි උන්වහන්සේ දිනක් ප්‍රකාශ කළහ. එබැවින් බියපත් වී දුවන්නේ නැත. මම දැන් මෙම කතාවෙන් ටිකක් නවත්වා මගේ අත්දැකීම් පිළිබඳ කියමි. වල්වූරෝ උන්වහන්සේට බිය නැත්තේ උන්වහන්සේ තනිව හැසිරෙන බැවින් යයි සමහර විට ඔබට සිතිය හැකිය. එහෙත් එය එසේ නොවේ. මගේ ආරාමය වූ වට්පා බාන්ටාඩ්හි මුල් කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩවිසූහ. වල් ඌරෝ ගාලක් මෙම අරමට පැමිණ වාසය කළහ. උන්වහන්සේලාගේ කුටි අසලට පැමිණෙති. සක්මන් කරන විට ඒ මේ අත යති. ඔවුන්ගේ නාසයෙන් ශබ්ද නගා ගොරවති. එක එකාට සංඥා කරති. භික්ෂූන් වහන්සේලා වල් ඌරන් බලන්ට එන්න යයි ශබ්ද නගා කීවත් ඔවුන් කිසි බයක් සැකක් නැතිව නිදැල්ලේ යති. පසුව භික්ෂූන් වහන්සේලාට හීලෑවිය. එහෙත් අද එම සතුන් නැත. ආචාර්ය මන් කියන පරිදි මිනිසුන් නැමැති භයානක යක්ෂයින් ඔවුන් මරා මස් භක්ෂණය කර ඇත. ආචාර්ය මන්ගේ අත්දැකීම් අනුව සෑම වර්ගයේම සතුන් වන සෙනසුනට පැමිණ නිදැල්ලේ හැසිරුණහ. ඔවුන්ට එය නිර්භය ස්ථානයකි. භික්ෂූන් වහන්සේලා සිටින සෙනසුනේ බොහෝ සතුන් සිටිති. නගරබද සෙනසුන්වල බල්ලෝ සිටිති. ඔවුන් සිය ගණන් සිටියත් උන්වහන්සේලාගෙන් කිසිම තර්ජනයක් නැත. මේ උදාහරණය ධර්මයේ ඇති අවිහිංසාව සාමය විදහා දක්වයි. ධර්මය ලෝකයේ කිසිවෙකුට හානි කර නොවේ. එහෙත් දුෂ්ට හිංසාවාදයට නොගැලපේ. වනයේ වාසය කිරීම තම ධර්මතාවය දියුණු කිරීමට ඉතාමත් සුදුසු බව ආචාර්ය මන්ගේ පිළිගැනීමයි. එය දුක ඉක්ම යාමේ ප්‍රතිපත්තියට ඉවහල් වේ. ඒ හේයින් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාළහ යන්න කැලෑවල ගස් මුල්වල නිහඬ පරිසරයකට. ආචාර්ය මන්ගේ මුළු ජීවිතයේම ආරණ්‍යවාසී විය. කැලෑවේ හුදකලාව සිටින විට තමා කෙතරම් ආරක්ෂා විරහිතද යන්න දැනේ. එක මොහොතක් සති සම්පජඤ්ඤයෙන් තොරව සිටිය නොහැක. නිතරම තමා ගැන පරිසරය ගැන දැඩි අවධානයක් ඇත. මේ නිසා ධර්මය අවබෝධ වේ. රුක් මුල්වල වාසය කිරීම යනු දුහුතාංගයකි. එය වනවාසී වීම වෙනි. එක් දිනක් ගස් මුලක භාවනා කරන විට තම සිත ලෝකයෙන් ඉක්ම වී ගියේ යයි ආචාර්යමන් පැවසීය. මේ පිළිබඳව පසුව සාකච්ඡාවේ ගස් සෙවණෙහි වාසය කිරීම නිසා තමාගේ ජීවිතය පිළිබඳ සැබෑ తත්වයේ වැටහි. තම සිතේ ඇතිවන කෙලෙස් යථා තත්වයෙන් පෙනේ. සතර සතිපට්ඨානය වැඩේ. රූප වේදනා චිත්ත ධර්ම යන ධර්මයන්ද දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන චතුරාර්ය සත්‍යද මනාව ප්‍රත්‍යක්ෂ වේ මේ ධර්මයන් සිතේ පවතින විට සිතේ ඇති කෙලෙස් වලට වසඟ නොවේ සිත ආරක්ෂා වේ වනයේ ඇති නිහඬ භයානක පරිසරය නිසා සිත ඒ මේ අත විසිරී නොයයි ඒ හේයින් සතර සතිපට්ඨානේ සහ චතුරාර්ය සත්‍යයේ සිත එල්බ ගනී මෙසේ වූ විට කෙලෙස් යටපත් වේ යමෙකුට මේ ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය නම් තමාට සුදුසු කර්මස්ථානයක්ගෙන වීරය වැඩිවීමට සුදුසු පරිසරයක් ලබාගත යුතුයි. බුද්ධ කාලයේ සිට රුක් මුල්වල වාසය කිරීම ඊටාම සුදුසු පරිසරයකි. සුසානයේ විසීම මෙම දූතාංගය රැකීම නිසා ගිහි පැවිදි කාටත් Taman නොමරන පුද්ගලයෙක් මෙන් තම වැඩ කටයුතු පැහැර හැරීමට හෝ අතපසු කිරීමට නොහැකි වේ. සත්‍ය නම් අපි හැම මොහොතේම මැරමින් සිටින බවයි. මීට ඉහත සිටි අයද ක්‍රමයෙන් මෙරි මෙරි ගොස් අවසානයේ ශරීරයේ සියලුම සෛල නැවත නූපදින ලෙස ප්‍රකෘති මරණයට ගොදුරු විය. ඒ අය මෙරි නැවත අන් තැනක ඉපදී නැවත මෙරි. එකම සුසානයක ඒ අය නැවත බුහුම නොවෙත්. එසේ වුවහොත් සුසානයේ ඉඩමදිය. මෙලොව කිසිවෙකුට මෙම මරණයෙන් නිදහස් විය නොහැක. අපි සුසානයට ගොස් මෙම පාඩම ඉගෙන ගත යුත්තේමු. මෙහි අපගේ අනන්ත මුතුන් මිත්තෝ භූමදානය කළහ. අප සමානව ඒ අයත් උපත දිරීම ලෙඩ රෝග මරණයට පැමිණ ඇත. අප නිතර සිටිය යුත්තේ නැවත නැවතත් අප උපත දිරීම ලෙඩ රෝග මරණයට පැමිණෙන බවය. භික්ෂූන් වහන්සේලා මෙම සංසාරික පැවැත්මෙන් ඉක්මවා යන බැවින් සුසානයේ මෙම ස්වභාවය මෙනෙහි කිරීමට ඊට වැදගත් පරිසරයකි. අප නොයෙක් සත්ව මාංශ භක්ෂණය කරන විට අපගේ ශාරීරිය සත්වයින්ගේ සුසානය වේ. සත්වමාංශ උයන මුළුතැන්ගේ සුසාන භූමියකි. නමුත් අපි එය එසේ දකින්නේ නැත. එසේගත් සත්ව ශරීර අප ශරීරයට ජීර්ණය වී යති. දිරා යති. එය ගණනින් ගණන් කිරීමට නොහැකිය. මෙසේ සත්‍ය දෙස ගැඹුරෙන් දකින විට ස්වභාව ධර්මයේ දරුණු ශෝකාකූල භාවය දකිනු ඇත. මෙසේ බාහිර සුසානය හෝ තම ශරීරයේ අභ්‍යන්තර සුසානය දෙස නිතර බලන විට තමාගේ යෞවන මදය දුරුවේ. ජීවත් වීම නිසා ධන ධාන්‍ය නිසා නොයෙක් දේ නිසා ඇතිවන මානය දුරු වේ. මෙම සත්‍ය දකින විට මම මගේ යන අස්මිමානය අඩුවේ. Tamanගේ අගුණ දුර්වලකම් දකිමින් එයින් ඉවත් වේ. අනුන්ගේ අගුණ දුර්වලකම් ගැන කලකිරෙන්නේ නැත. අනුන්ට අපහාස නොකරයි. මේ පිළිබඳ භවනා මානසිකාර්ය නිසා ජීවිතයේ මරණය ගැන හොඳ අවබෝධයක් ලැබේ. එවිට අනුන් විවේචනය නොකරයි. අනුන්ගේ වරද දකින ගතිය මිනිසා තුල ඇති මානසික රෝගයකි. එම රෝගකාරක විස බීජ මර්ධනය කරනවාට වඩා වගා කරති. සුසානේ යනු සියලු දෙනාම යන තැනයි. මුළු ලෝකයේ සියලු දෙනා හමු වෙන තැනකි. මරණය ඉක්මවීම යනු සුළුපටු දෙයක් නොවේ. බුද්ධහදී රහතන් වහන්සේලා පමණක් මරණය ඉක්ම වූහ. මෙම මහා ක්‍රියාව සිදු කිරීමට උන්වහන්සේලා විශාලතම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්හ. විෂය නිර්දේශය වූයේ උපත, දිරීම, ලෙඩ රෝග හා මරණයයි. මෙම පාඩම් මාලාව සාර්ථකව ඉගෙනීමෙන් පසු මරණය ඉක්ම වීය. මාරයාගේ මල පුඩුවට හසු නොවීය. එහෙත් බොහෝ අය මාරයා තම අභ්‍යස සිටියදීත් මරණය ගැන නොතකා අමතක කරති. මරණය ගැන බිය නැති කිරීමට සුසානය කදිම තැනකි. මේ ලෝකයේ ඇති ඊටාම භයානක දෙය මරණයයි. මේ මරණ බහින් තැති නොගන්නේ බුද්ධ ආදී රහතන් වහන්සේලායි. මේ මහා වික්‍රමය උන්වහන්සේලා ලොව සියලු දෙනා මවිත කරමින් පෑහ. තමන්ම එය කරමින් අනුන්ටත් මරණය ඉක්මවන සැටිත් නොබියව සිටින සැටිත් පෙන්වා දුන්හ. එම ක්‍රියාවලිය සියලු දෙනාටම අනුගමනය කළ හැකිය. එහෙත් අන්තිම හුස්ම හෙළන තෙක් නොසිට කලින්ම එම විශ්වවිද්‍යාලයට පිවිස එම පාඨමාලාව හැදෑරිය යුතුය. සිල් රැකීම, කුසල කිරීම, භාවනා කිරීම ආදී දෑ ඇතුළත් මෙම පාඨමාලාව අවසාන මොහොතේදී කළ නොහැක. ආචාර්ය මන් සුසාන භූමියට යාමට අමතක නොකළහ. තමා දෙස බැලීමට මේ පරිසරය ඊටා වැදගත් වේ. උන්වහන්සේ මෙසේ බාහිර සුසානය සහ අභ්‍යන්තර සුසානය නිතර බැලීමට ගියහ. එම අධ්‍යයනය පූර්ණ කළහ. එහෙත් එක් භික්ෂුවක් සුසානයේදී අමනුෂ්‍ය අවතාර දැක බලවත් ලෙස බියපත් විය. මෙම දර්ශනයෙන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා බියටපත් නොවෙති. අවතාර පිළිබඳ භික්ෂුවකගේ බිහිතිය එක් භික්ෂුවක් වනයේ සැරිසරමින් තමාට විසීමට සුදුසු භූමියක් සොයා ගති. එය සුසාන භූමියට යාබද බව උන්වහන්සේ නොදැන සිටිහ. මෙම කතාපුවත ආචාර්ය මන්ගෙන් අසා දැනගතිමු. තමාට නුහුරු ප්‍රදේශයක් බැවින් ගමේ මිනිසුන්ගෙන් අසා මෙහි නැවතුණි. එදින රාත්‍රියේ කිසි බියක් නැතිව පසු වුණි. පසු දින ගමේ මිනිස්සු මල සිරුරක් ඔසවාගෙන යනු දුටුවේය. උන්වහන්සේගේ කුටිය අසල එම මාතෘ ශරීරය ආදාහන කොට ගියහ. උන්වහන්සේට රෑ මුළුල්ලේ දැවෙමින් තිබුණ මල සිරුර දිස්විය. මృత දේහය දැකීමෙනුත් චකිතයකටපත් වූ නිසා රෑ ගත කිරීමට බිය විය. දැන් යාමට තැනක් නැත. මල සිරුර දැවෙන දෙස බලා සිටියේය. ඉන් මහා බියක් හටගැනුනි. රෑ වෙන විට හුස්ම ගන්නටවත් නොහැකිය. භික්ෂුවක් අවතාර වලින් බිය ගැනීම යනු අනුකම්පා කළ යුතු දෙයකි. මෙම පුවත් ගැන ලියන්නේ ප්‍රේක්ෂක ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන විට ඇතිවන මානසික විකෘතිය දැන ඉන් පාඩමක් ඉගෙනීම පිණිසය. හුදකලාව සිටි උන්වහන්සේට මේ බිය නිසා භාවනා කළ නොහැක. ඇස් පියාගත් විගස අවතාර ගණනාවක් Taman දෙස එනු පෙනේ. දැන් උන්වහන්සේ වටකරගෙන මේ පිරිස සිටී. උන්වහන්සේ බහින් ත්‍රස්ත වූහ. උන්වහන්සේ මහාන වී මෙපමණ කලක් මෙවැනි දේ දැක නැත. මේ නම් මායාකාරී සිතේ ස්වභාවයක්ද මගේ මනසින් මවාගත් රූපද දුහතාංග රකින භික්ෂුව මරණ බහින් හෝ අවතාර වලින් තැතිගන්නේ නැත එබැවින් මෙසේ සිතන්නට විය නිර්භය දුහතාංග භික්ෂුව සියලු දෙනාම අගය කරති එහෙත් මම දැන් අවතාර නිසා බියටපත් වෙමි මම සම්පූර්ණ බහින් වැටුණු අසමාර්ථයේකි මම මහණ වූයේ හොල්මන් අවතාරවලට බහින් සිටීමටද මම දුහතාංග භික්ෂූන්ට නින්දාවකි අප නිර්භයයයි මිනිස්සු රවටන්නේද? මිනිසුන් සිතන්නේ අප කෙලෙස් මාරයන් ජය ගන්නා වීර පුරුෂයන් කියාය. බිය දුරු කළ අය ලෙසය. මෙයට ඉඩ දෙන්නේ ඇයි? මෙසේ Tamanට අවවාද කරමින් Tamanගේ දුර්වලකම දකිමින් බිය ඉක්මවීමට අදිෂ්ඨානය කොට එයට මුහුණ දීමට සිටුවේය. මృత දේහය දැවෙමින් නැත. එහි යා යුතුයයි උන්වහන්සේ සිතූහ. සිවුරු හැඳ පොරවා ඒ දෙසට ගමන් ගති. අඩි කීපයකට පසු කකුල් ගල් ගැසුනි. එතනම සිටියේය. සෙලවීමටවත් බැරිය. හදවතේ ගැස්ම අධිකය. දාඩිය ගලා යයි. මේ අවස්ථාවේදී කරන්නට දෙයක් නැත. මුළු වීරිය යොදා එක කකුලක් ඔසවා ඉදිරියෙහි තැබීය. අනිත් කකුලත් ඔසවා ඊතා සිහි බුද්ධිය ඇතිව අඩිය තබා තම ශරීරයේ එදෙසට ගමන් කරවීය. මරණ බියෙන් මුළුගත වෙවුලා යයි. එය නවත්වා ගත නොහැක. එහෙත් ඉදිරියට ගමන් කළේය. ඊ타ම දුකසේ දැවෙන මృత දේහය ළඟට පැමිණුනි. නමුත් ඉන් කිසිම සැනසුමක් නැත. කලාන්ත ගතියක් ඇත. බහින් ඔල්මාද වී කරකියා ගන්ට කිසිවක් නැතුව එම දැවෙන මృత දේහය දෙස බැලුවේය. හිස් කබල දැවි සුදු පැහැයක් වී තිබුණි. එය දැක තවත් කලාන්ත විය. මෙපමණ බිය ඇතත් එතන වාඩි වී භාවනා කරන්නට පටන් ගති. මලමිනිය උන්වහන්සේගේ අරමුණ විය. බහින් ත්‍රස්ත වූ සිතින් මෙසේ කීවේය මම මැරෙන්න යනවා මේ මලමිනිය වගේ මැරෙනවා බය දෙයක් නැහැ මම මැරෙනවා කවදා හරි මැරෙනවා බය වී වැඩක් නැහැ මෙසේ භයංකාර වූ සිත මැඩපවත්වා ගැනීමට මෙම භාවනාව මෙනෙහි කළහ මලයකුන් අවතාර සිහිපත් වේ ඒ මොහොතේදීම යම් ශබ්දයක් පසුපසින් නැසුනි යමෙක් එන අඩි ශබ්දයකි ශබ්දය නැවතුනි නැවත පටන් ගති. හෙමිහිට එන ශබ්දයකි. කුරුමානම් කර පසුපසින් අවුත් එකවරම Taman වෙත පනිති. බිහිතිය හා මනක්කල්පිතය කෙතරම්ද යනු කිය නොහැකිය. වේගෙන් උඩ පැන දුව යන්ට විය කෑගසා විලාප කියා අවතාරයක් වූ අවතාරයක් වූ අවතාරයක් වූ එහෙත් කතා කරන්නට බැරි විය දුවන්ට බැරි විය තම සිත දෙස බලමින් නිශ්චලව සිටිහ මහත් ස්නායු කම්පනයකින් ශබ්දය අසා සිටිහ අඩි ශබ්දය ළඟ ළඟ ඇසේ. යාර දෙක තුනකට දුරින් නැවතුණි. දුවන සිත බලවත් වේ. එවිට වෙනත් ශබ්දයක් ඇසුණි. හපහපා කන ශබ්දයකි. කූරස් කූරස් විකන ශබ්දයකි. ඒ වන විට මනස විකෘති විය. මොනවද මේ කන්නේ? ඊළඟට මගේ ඔළුව හපහපා කාවි. මහා භයානක රෞද්‍රයකා පැන මා කා දමාවි. මම ඉවරයි. මෙසේ සිතමින් සිටීමට කොහෙත්ම නොහැකි විය. ඇස් ඇර බලන්ට සිතුනි. භයානක දෙයක් නම් දුවන්ට ඕනේ. මේ අකා කනකම් ඉන්නේ මොකටද? මරණයෙන් බේරෙමි. මගේ භාවනාව කර ගැනීමට පෙර ජීවිතය බේරාගත යුතුයි. මේ අකාට මගේ ජීවිතය පිදීමෙන් ඇති වැඩේ මොකද්ද? මෙසේ සිතා ඇස් ඇර පිටුපස ශබ්දය දෙස බැලුවේය. වේගයෙන් පැන ගැනීමට දැන් සූදානම්ය. අන්ධකාරයේ බලා සිටියේය. එහි ගමේ සුනකයකි. මිනිස්සු කා තැබූ ආහාර කන බව දුටුවේය. යක්කුන්ට දුන් පිදේනි වෙති. බඩගින්නේ සිටි සුනකයා ආහාර සොයමින් ඇවිත් මෙය කන්ට වුණි. Taman එහි හිඳීම ගැන කිසි වගක් නැත. ඌ කෑම කන ශබ්දය ඇසුනි. මේ ශබ්දය සුනකයාගේ බව දැනුණ සැනකින් එම භික්ෂුන් වහන්සේ සිනාසුනි. සුනකයා දෙස බලමින් මෙසේ කීවේය. සුනකයා මේ කිසිවක් නොදැන ආහාර බුදී හා උඹද මේ මා බිය ගැන්වූ මහා යකා උඹ මා උමතු කෙලෙහි මම ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගතිමි මේ ආදිය කියමින් තමා කෙතරම් බිය සුල්ලෙක්ද මෝඩයෙක්ද යන්න ගැන මහත් පුදුමයකටපත් වුනි. මම මහත් උත්සාහයක් දරමින් යුදවදින සෙබලෙක් මෙනි. මගේ බිය දුරු කරන්නට සිටුවෙමි. එහෙත් මා බියෙන් මූර්ජා වීමටපත් වූයේ මේ සුනකයා ආහාර බුදින ශබ්දේනි. පිස්සු දුහුතාංග භික්ෂුවක් පණ එපා කියමින් දිවීමට වෙරදැරූහ. මා ඒ අවසාන මොහොත තත්පරය ඉවසා සති පඤ්ඤාවෙන් මේ බය කුමක්දයි හඳුනා ගතිමි. නැත්නම් මා දුවමින් පිස්සු වැටෙන්න තිබුණි. හැබෑටම මා මෙතරම් බොළඳයිද? තව ඉදිරියට මේ චීවරය දැරීමට සුදුස්සෙක්ද? මේ කහපාට චීවරය නිර්භය වීමේ සංකේතයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ මාගේ නිර්භීතභාවය අසීමිත විය යුතු නොවේද? මෙතරම් දුබල සිතක් ඇති මා පිඬුසිඟා වැළඳීම සුදුසුද? අහිංසක දායකයෝ ශ්‍රද්ධාවෙන් හා ගරු බුහුමනින් දෙන මේ දාණය මා වැළඳිය යුතුද? මෙතරම් විලිලැජ්ජා නැති විදියේ බියසුල්ලෙක් වූ මම කෙසේ මේ වරදින් මිදෙම්ද? ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වෙන කිසිම ශ්‍රාවකයෙක් මේ තරම් බියසුළු නොවේ. මා වැනි දුර්වල නිහීන පුද්ගලයෙක් නිසා මුළු සංඝ ශාසනය අශෝභන වී ඇත. මේ වැනි තවත් අය ඇතනම් සංඝ ශාසනය විනාශ වන්නේය. අවතාර ගැන මා තුල බිය දුරු කරන්නේ කෙසේද? මගේ ලැජ්ජාවේ නිමක් නැත. එක්කෝ අවතාර ගැන ඇති බිය මේ මොහොතේ නැති කරනු නැත්නම් මැරෙනු. මින්මතු මගේ හදවත පාගා දෙමීමට අවතාරවලට ඉඩ නැත. තමන්ට මෙතරම් ලැජ්ජා කරගන්නා භික්ෂුවක් මේ ලෝකයේ සිටීම යුතු නැත. තම ධර්මයට ආගමට මා මහත් ලැජ්ජාවකි. මෙසේ තමන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ගරු ගම්බීර ලෙස බහර වුණි පොරොන්දුනි මම මේ අවතාරවලට ඇති බය දුරු කර ගන්නා තුරු මේ ආරන්නේ වාසය කරමි මැරුණත් කමක් නැහැ මේ බිය නැති කර ගන්නට නොහැකිනම් මේ ලැජ්ජාව විඳිමින් සිටීමෙන් කම් නැත අන් අයද මගේ නරක ආදර්ශය අනුගමනය කරති එවන්නෝද කිසි වැඩක් නැති නිකමුන් වෙති එවැන්නෝ ශාසනයට බරකි. අන්තිමේදී උන්වහන්සේ මේ සුසාන භූමියේ රෑ දවල් දෙකේ වාසය කරමින් තම බිය නැති කර ගැනීමට තීරණය කළහ. තමා ඉදිරියේ ඇති මලමිනිය දෙස තීක්ෂණව බලමින් තමාගේ ශරීරයත් එබඳු බව වටහා ගත්හ. සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් සිරුරකි. විඥාණය ඇති තාක්කල් මේ සිරුර නොමැරි කුණු නොවි පවතී. එය පහ වූ විට සතෙකු හෝ වේවා මිනිසෙකු හෝ වේවා කුණු වෙති. කැඩී බිඳී වෙන් වී යති මලකුණක් බවට පත්වෙති. තමා සුනකයෙක් නිසා මෙතරම් බියකටපත් වූ බව නිසැකය. එය සිතා ගැනීමටවත් දුෂ්කරය. මින්මතු අවතාරගෙන නොසිතමි. හොල්මන් වලින් බිය නොවෙමි. තමාගේ සිත තමා රැවටූ බව පැහැදිලිය. මෙවැනි මුලාවක් නිසා විඳි දුක අප්‍රමාණය. ගම් සුනකයෙක් ආහාර බුදින විට මෙතරම් බියක් ඇතිවන්නේ කෙසේද? ජීවිතයත් මරණයත් අතර සටනක් වූයේ නොවේද? උන්වහන්සේ මෙසේ සිතූහ. සංඥාව සැමදා ක්‍රියාත්මක වූ නමුත් මේ අවධියේදී සංඥාව මහත් කැළඹීමකට විනාශයකට මාපත් කළේය. ධර්මයට අනුව සංඥාව යනු ප්‍රබල මුලාවකි, මායාවකි. එහෙත් මේ තාක් එය වැටහුණේ නැත. දැන් මගේ මරණයේ දුර්ගන්ධය මටම දැනේ. මේ කාරණය තේරුම් යයිද? මා හොල්මන් වලට තිබූ බයද සංඥාවේ රැවටිල්ලකි. මින් මතුවට සංඥාව මා රවටන්නේ නැත. මම මේ සුසානයේ සිටිමින් සංඥාව නැමැති විඥාකාරයා මරා මෙහිම වලලමි. මින් මතුවට හොල්මන් සංඥාව මට දුක් නොදේ. එතෙක් මෙහි රැඳී සිටිමි. දැන් මගේ වාරය පැමිණ ඇත. සංඥාව නැමැති මායාකාරී රැවටිලිකාරයා මරා පුලුස්සා දැමීමට මට හැකිවේ. මෙහි පැවති කුණු වූ මිනිය පුලුස්සා දමන්නාසේ එය පුලුස්සමි. සංඥාවේ යටිකූට්ටු මායාව මම ජයගනිමි. මගේ ජීවිතයේ දැන් ඇති එකම අරමුණ එයයි. මේ භික්ෂුව සංඥාව සමග සටන් වදී අවතාරයේක් ඇතැයි සංඥාව ලැබූ විගස ඒ දිශාවට ගොස් පරීක්ෂා කරයි. රාත්‍රී කාලයේ නොනිදා මේ මායාකාරයා පසුපස එළවීය. අන්තිමේදී සංඥාව දුර්වල වී Taman යටත් කිරීමට නොහැකි විය. සවස් යාමේදී මේ අවතාර සංඥාව Tamanට වදදුනි. එය ගමේ බල්ලෙකුගේ වේශයෙන් ආවේය. මේ බාහිර සංඥාව මෙසේ මර්ධනය කර අභ්‍යන්තර සංඥාව අරමුණු කළේය. එනම් බය, සැක, දුක ආදී කෙලෙස්ය. රාත්‍රී පුරා මෙම සංඥාවන් අඳුනාගෙන මෙනෙහි කළහ. යම්කිසි බියක්, සැකක්, දුකක් ආ විගස එම සංඥාව හඳුනාගෙන පලා හරිති. අවසානයේදී උන්වහන්සේ ඊටමත් නිර්භීත භික්ෂුවක් බවට පරිවර්තනය වූහ. එය විශ්මිත දෙයකි. මෙම සිද්ධිය උන්වහන්සේගේ මුළු ධර්ම මාර්ගය දියුණු කිරීමට විශාල ලෙස බලපෑවේය. හොල්මන් වලට තිබූ බිය ධර්ම පාඩමකි. එය නිවන් පිණසම විය. මා මේ කතාව ඇතුළත් කළේ පාඨක ඔබ යම් වටිනා ප්‍රඥාවක් ලබා ගනිති යන අදහසිනි. ආචාර්ය මන්ගේ ජීවිත ප්‍රවෘතියද ඔබට බොහෝ උපකාර වේයයි මම සිතමි. මෙම කතාවේ සඳහන් වූ පරිදි දුහුතාංග භික්ෂුවකගේ එක් චර්යාවක් නම් මෙසේ සුසානේ විසීමයි. තී චීවරයෙන් සිටීම තවත් දුහුතාංගයකි. එනම් තුන් සිවුර පරිහරණය කිරීමයි. ආචාර්ය මන් මේ අංගය මහාන උපසම්පදාවේ සිට වයස්ගත වී මරණය දක්වා පිළිපැද්දේය. ඒ කාලයේදී දුහුතාංග භික්ෂූන් එකම ස්ථානයක නොසිටිහ. වස් කාලයේ පමණක් තුන් මාසක් එක් තැනක සිටී. අනික් කාලවලදී කඳු හෙල් කැලෑ වනරොද පසු කරමින් චාරිකාවේ වඩිති. පා ගමනින් වඩිති. තම බඩු බාහිරාදිය Taman ගෙන යුතුය. අන් අයගෙන් ආධාර නොලබති. එබැවින් අවම ප්‍රමාණයේ බඩු ගෙන යති. ඊතා අවශ්‍ය දේ පමණකි. කාලයක් ගතවන විට ඊට හුරු පුරුදු වී ඊතා සරල දිවියක් ගත කිරීම තම චරිතය බවට පත්වේ. යම් දෙයක් ලැබුණොත් එය අනවශ්‍ය නම් ඉක්මනින් එය තව භික්ෂුවකට දෙයි. බහුභාණ්ඩ පරිහරණයක් නැත. දුහතාංග භික්ෂුවකගේ අලංකාරය මෙම අල්පේච ජීවිත රටාවයි. උන්වහන්සේ අපවත් වන විට අෂ්ට පරිස්කාර පමණක් ඉතිරි වේ. එය උන්වහන්සේගේ විශිෂ්ට ජීවිතයේ ලක්ෂණයකි. ජීවිත කාලයේදී දිලිඳු ස්වභාවයෙන් විශිෂ්ට වේ. මරණයේදී කිසිම අයිතිවාසිකමක් නැතිව යයි. දෙවියන් සහ මිනිසුන් මෙම දුහතාංග භික්ෂුවගේ උතුම් ගුණයන්ට පූජා උපහාර කරති. ගෞරව කරති. තුන් සිවුරෙන් යැපීම යනු තවුස් දිවියකි. ඒ උන්වහන්සේ සංකේතවත් වන නිල ලාංඡනය වේ. ඉහත සඳහන් සියලුම දුහතාංග ආචාර්ය මන් ඊතා දක්ෂ ලෙස ආරක්ෂා කළේය. උන්වහන්සේ කෙතරම් දක්ෂ වූයේද යනු එවැනි කිසිවෙක් අද ලෝකයේ විද්‍යමාන නොවේති සිටිය හැකිය. තම අනුගාමිකයින්ටද මෙසේ අති දුෂ්කර කැලෑවල වාසය කිරීමට පුරුදු කළේය. විශේෂයෙන් හුදකලාව බිය ඉපදවීමට ඉවහල් වන පරිසරයක ජීවත් වුනි. උදාහරණ මහා කඳු මුදුන්වල, ගස් යට, ගල් ගුහාවල, සුසානයේ කඳු බෑවුම් ආදී වාසස්ථාන විය. දිනපතා පිණුසිඟා වැඩිම වැදගත් ධර්මතාවයකි. පිඬුසිඟා මිස වෙන අන් කිසි ආහාර ගැනීමෙන් වැළකී සිටියහ. මේ ප්‍රතිපත්තිය ගමේ මිනිසු තේරුම් ගත් විට සියලුම ආහාර පාත්‍රයට බෙදති. අතිරේක ආහාර අසපුවට ගෙන යාමක් නැත. උන්වහන්සේ එම ආහාර එකට කලවම් කර අනුභව කිරීමට උපදෙස් දුනි. තම පාත්‍රය හැර අන් භාජනයකින් ආහාර වැළඳීමක් නැත. තවද ජීවිතාන්තය දක්වා දවසට එකම ආහාර වේලක් ගැනීමට තම අනුගාමිකයින් හා උන්වහන්සේ පුරුදු කළහ. මෙය ජීවිතාන්තය දක්වා රැක්ක දුහතාංග වේ. ක්‍රමක්‍රමයෙන් තම සංචාර ශේෂ්ත්‍රය පුළුල් විය. ආචාර්ය මන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ බෙහෙවින් ගමන් කළහ. සෑම තැනකදීම අනුගාමිකයෝ එක්රොක් වෙති. භික්ෂූන් වහන්සේලා අධික සංඛ්‍යාවක් උන්වහන්සේ වැඩ සිටින තැනට පැමිණ උපදෙස් ලැබමින් භාවනා යෝගී වූහ. తాවකාලික කුටිවල සංඝයා 60 70 නමක් වෙසිතී. තව බොහෝ අය අවට ප්‍රදේශයේ ලැබුම් ගති. ආචාර්යමන් තම ශිෂ්‍ය භික්ෂූන් එකිනෙකාට ඈතින් වාසය කිරීමට උනන්දු කළේය. එහෙත් අවශ්‍ය වූ විට උන්වහන්සේ කරා ඒමට දුර නොවේ. නිතරම භාවනා උපදෙස් පිණිස උන්වහන්සේලා පැමිණෙති. මේ සංවිධානය සියල්ලන්ටම සැනසුම්දායක විය. බොහෝ භික්ෂූන් එකම ස්ථානයේ විසීම භාවනාවට පරිරෝධයකි. උපෝසත දිනයන්හි පොහොය කිරීමට අවට සිටින සියලුම භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ අසපුවට පැමිණෙති. පොහොය කිරීමෙන් පසු උන්වහන්සේ ධර්මය දේශනා කරති. භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න ගැටලු निराකරණය කරති. සැමගේ සියලු සැකබිය දුරු කරති. සැවම මහත්සේ සතුටටපත් වෙති. ඉන්පසු තම තමන්ගේ කුටිවලට නික්ම යති. ධර්මානුශාසනාවෙන් පසු භාවනා කර්මස්ථාන තව තවත් සාර්ථක විය. භාවනාව ප්‍රබෝධමත් විය. බොහෝ භික්ෂූන් වහන්සේලා සිටියත් උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බැවින් කිසි ගැටුමක් නොවිය. තම තමන්ගේ විමුක්තිය පිණිස සැවම දිරි වැඩූහ. උන්වහන්සේගේ අනුශාසනා පරිදි සාමූහික සමගි සංඝයා තෘප්තිමත් විය. කිසිවෙක් මෙම ආරණ්‍යයේ වෙසෙද්දැයි නොදැනේ. තම තමන්ගේ කාර්යභාරයේ සැවම හුදකලාව වාසය කරත් පරිසරය නිහඬය, හිස්ය. දානය පිණිස පිණ්ඩපාත කාලයේදී හෝ යම් දේශනයක් නිසා පමණක් භික්ෂූන් දකින්නට ලැබේ. සෑම භික්ෂුවක්ම දවස පුරා මහා වනාන්තරයට පිවිස සක්මන් භාවනාවේ හෝ බද්ධ පරයන්කේ හෝ භාවනාවේ නිරත වේ. මෙය රෑ දවල් නොකඩවා සිදුවේ. සවස රෑ බෝවන විට ආචාර්යමන් සියලුම භික්ෂුන් වහන්සේලා කැඳවා ධර්මය දේශනා කරති. එහි නිහඬතාවය පුදුමයකි. ආචාර්ය මන්ගේ කතා ශබ්දය පමණි අන් කිසි ශබ්දයක් නැත. ඒ දේශනා ශෛලිය ආකර්ශනීය වේ. සමහර විට කවි ගාථා ස්වරූපයකි. අසා සිටි අය සමාධිගත වේ. තමා ඉන්නේ කොහේදයි නොදනිති. දුක් වේදනා ශාරීරික ආබාධ කිසිවක් නැත. ධර්මදේශනා එතරම්ම පැහැදිලිය. සිත අලවා ගති. ධර්මය අසනවා මිස වෙන කිසි සිතක් පහළ නොවේ. කෙතරම් ඇසුවත් අතෘප්තිමත් නොවේ. එය එතරම් සැප වින්දනයකි. මෙම දේශනා පැය ගණන් දිගට පැවැත්වේ. මේ දුහතාංග භික්ෂූන් වහන්සේලාට ධර්ම ශ්‍රවණය භාවනාවකි. තම ආචාර්යවරයාට අසීමිත භක්තියක් ඇත. උන්වහන්සේගේ පරතෝ ഘോഷ ප්‍රත්‍ය ඊතාගය කරති. උන්වහන්සේගේ තදබල විවේචන, නීති, අවවාද, දොස්පරොස් සියල්ලම එම භික්ෂූන් වහන්සේලාට භාවනා කමටහනකි. එය ජීව රුධිරයකි. තම ගෞරව භක්තිය අසීමිතය. ජීවිත පූජාවෙන් පිළිගනිති. බුද්ධ කාලයේදී ආනන්ද හිමියන්ගේ චරිතය මෙනි. උන්වහන්සේ මත් වී එන හස්ති රාජයා ඉදිරියට පැන බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළේ තම ජීවිත පූජාවෙනි. තම ගුරු ගෞරවය නිසා දිවිපිදීමට සමත් වෙති. දුහතාංග භික්ෂුවක් ආචාර්ය මන්ගේ දේශනා ඊතා සාවධානව අසා සිටියේ දරාගෙන ක්‍රියාත්මක කරති. එක් භික්ෂුවකට යම්කිසි ගල් ගුහාවකට යන්ට උන්වහන්සේ නියෝග කළ විට එය හිස් මුදුනින් පිළිගන්නේ තම දියුණුව ඒකාන්තයෙන් සැලසෙන බව දන්නා බැවිනි. කිසිවෙක් උන්වහන්සේගේ වචනයට අකීකරු වන්නේ නැත. එය ඒ ආකාරයෙන් කිරීමට බිය නැත. තමාගේ ආරක්ෂාව ගැන නොසිතති. ඒ ආශිර්වාදයක් ලෙස පිළිගනිති. සියලු අවවාද සතුටින් පිළිගනිත්. යම් ස්ථානයකට යාම තමාගේ ජයග්‍රහණය ලෙස සලකති. ආචාර්ය මන් කියන ස්ථානයට යාම නිසා තමාට නිවන් සාක්ෂාත් කළ හැකි වේ යයි දනිති. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට තව තුන් මසකින් ඔබ සියලු කෙලෙස් දුරු කර උතුම් අරහත්වයට පැමිණෙන බවට අනාගත වැකියක් ප්‍රකාශ කර ඇත. ගුරු භක්තිය නිසා තම භාවනා මානසිකාර්ය පිළිබඳ කිසි සැකයක් ඇති නොවේ. භාවනාව උනන්දු කරයි. ස්ථීර ලෙස රඳවා තැන්පත් කරයි. ගුරුවරයා සමග සමීප සම්බන්ධයක් ඇති කරයි. එකම දෙය දෙතුන් විටක් කීමෙන් වෙහෙස නොවේ. එක් විටක් කීම සෑහේ. උතුරු නැගෙනහිර බලා ආචාර්ය මන් දෙවනි වතාවට යාම ඒ පලාතේ සියලු දෙනාට මහත් භාග්යක් විය. උන්වහන්සේ බොහෝ සෙයින් පාගමනින් ගමන් කරමින් දේශනා පැවැත්වූහ. නකෝන් රජසිමා, සී සකෙත්, උබෝන් රජතානි, නකෝන් ෆැනෝම්, සකෝන් නකෝන්, උදෝන් තාහි, නොංකයි, ලොයි ලොම්සක්, ෆෙච්චබුන් ආදී ප්‍රදේශවල නිතර සංචාරය කළහ. මීකොන් අඟ තරණය කර ලාවොස් රටට පිවිස වියෙන්ටියානේ සහ තාකෙක් නගරවල වැඩිහ. එහි ඝන වනාන්තරවල බස් විසූහ. මෙම කඳුකරය දුහතාංග භික්ෂූන්ට ඉතා යෝග්‍ය වේ. අද දක්වාත් එහි දුහතාංග භික්ෂූහු වැඩ වෙසිති. වියලි කාලගුණය ඇතිවිට භික්ෂූන් වහන්සේලා නිදාගත්තේ කුඩා බම්බු වලින් සෑදූ මැස්සක එලිමහණේය. බම්බුව දෙකට පලා දික් අතට රාමුවක් මත සවි කළහ. කකුල් අඩි එකහමාරක පමණක් උසය. දිග අඩි 6ක් පමණි. පළල අඩි 4ක් පමණි. මෙම මැස්ස අන් භික්ෂූන්ගේ මැස්සෙහි සිට හැකිතාක් දුර වේ. විශාල ඝන වනාන්තරයෙන් අතර ප්‍රදේශය වැසී ඇති බැවින් හුදකලා ජීවත් වීමට සුදුසු වේ. කැලෑව ස්වභාවික ආවරණයකි. භික්ෂූන්ගේ සංඛ්‍යාව වැඩි නම් අතර ප්‍රමාණය අඩි 100ක් පමණ වී තිය. කිඹුහුම් ශබ්දයක් හෝ කහින ශබ්දයක් යන්තම් ඇසීමට හැකි තරම් දුර වේ. මේ නිදන මැස්සාසල අඩි 60ක් පමණ සක්මන් මළුව ඇත. මෙහි රෑ දවල් දෙකේ සක්මන් භාවනාවේ යෙදිති. කොටින්ට හෝ හොල්මන් වලට බය ඇති භික්ෂූන් පැමිණි විට ආචාර්යමන් උන්වහන්සේලාට හුදකලාව විසීමට නියම කරති. කිසිවෙක් අසලක නැති බැවින් බය ත්‍රස්ත වීමට ඉඩ ඇත. එවිට ඒ බය භාවනා අරමුණකි. එම අරමුණ ගැන බොහෝ වේලා භාවනා කරමින් අරමුණ පැහැදිලි වූ විට බය පහවේ. බය සංඥාව හඳුනා ගනී. එහි ලෝභ, ద్వේස, මෝහ අකුසල් දකි. එහි අනිත්‍යත්, දුකත්, අනාත්ම ස්වභාවයත් අවබෝධ වූ විට බය පහවේ. මෙසේ මේ කැලෑ පරිසරයට පුරුදු වන තාක් එහිම රැඳී සිටිය යුතුය. එවිට තමා කොටි හෝ හොල්මන් සංඥාවට රැවටී සිටින බව පැහැදිලි වේ. මෙම පුහුණුවෙන් පසු අන් භික්ෂූන් මෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. එවිට භය සදහටම තුරන් වේ. යම් භික්ෂුවක් මෙවැනි පුහුණුවක් ලැබීමෙන් දියුණුවටපත් වේ. එම භය ඉක්මවා ගැනීමට කිසි පිළියමක් නැත්නම් භය ඉක්මවිය නොහැකිය. දුහුතාංග භික්ෂුවක් පළමුවෙන්ම කැලෑවට පැමිණි විට බිම නිදාගත යුතුය. වියලි රොඩු, කොළ, පිදුරු එකතු කර ගුදිරියක් සාදා ගනිති. දෙසැම්බර් ජනවාරි මාස ඊතා දුෂ්කරය. සීතල සහ වර්ෂාව නිසා මේ කාලයේ වැස්සෙන් භික්ෂුන් වහන්සේලාගේ තෙත් වූ සිවුරු පිරිකර ඇත. සමහර විට එළිවනතුරුත් වැස්ස නොකඩවා හැලේ. ලොකු කුඩයකින් සාදාගත් කූඩාරම තද කුණාටු සහිත වැසි සුළං වලින් කැඩී බිඳී යයි. සීතලේ ගැහි ගැහි සිටීමට සිදුවේ. වෙන කිසි ආවරණයක් නැත. තද ගණඳුරේ කිසිවක් නොපෙනේ. දවල් කාලයේ වර්ෂාව තරමක් ඉවසිය හැකිය. වැස්සෙන් තෙමුණ නමුත් අවට පරිසරය පෙනේ. යම්කිසි ආවරණයක් ගස් සතු ආදියක් හෝ සොයාගත හැකි බැවිනි. අත්‍යවශ්‍ය තම චීවරය සහ ගිනි පෙට්ටිය පාත්‍රය තුල බහා ඇත. එය පියනින් තද කර වසා ඇත. උත්තරා සංඝාටිය දෙකට නවා ශරීරයේ වටා ඔතා ගනිමින් තෙතමනය සීතල දුරු කිරීමට දිරිදරයි. කපු වලින් සෑදූ මදුරු දැල සාමාන්‍යයෙන් කූඩයෙන් සෑදූ කූඩාරමේ එල්ලා ඇත. මෙය තරමක් දුරට වර්ෂාව බැහැර කරයි. එනමුත් මුළු ගතම තෙත්වේ පාන්දර පිඬු පිනිස වැඩිවීමට වියලි සිවුරක් නැත. පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලගුණය තරමක් හොඳ අතට හැරේ. මේ කාල සීමාවේදී දුහුතාංග භික්ෂූන් කඳුකරය කරා යති. එහි ඇති ගල් ගුහා කඳු වැටිවල ආවරණය තුල läගුම් ගනිති. මේ කඳු මුදුන් දෙසැම්බර් ජනවාරියේදී තෙතමනය නිසා මැලේරියා මදුරුවන්ගෙන් ගහනවේ. මැලේරියා රෝගය සුව කිරීම දුෂ්කරය. මාස ගණනාවක් රෝග ලක්ෂණ පවතී. ඒ අසාධ්‍ය තත්වයට පත්වී වරින් වර තද උණ ගනී. ගමේ මිනිස්සු මේ අසාධ්‍ය තත්වයට නැදිමයිලන්ගේ අපහාස උණයයි කියති. මක් නිසාදයත් රෝගියා ආහාර අධික ලෙස ගනී. නමුත් උණ නිසා කිසි වැඩක් කළ නොහැකිය. ඒ හේයින් නැදිමයිලන් නෑදෑයින්ගේ අපහාසයට ලක් වෙති. නැදිමයිලන් පමණක් නොව සියලු දෙනාගේම අපහාසයට ලක් වෙති. මේ ලියන මමද කීප වතාවක් මෙම රෝගයට පත්විය. ඒ කාලයේ මැලේරියාවට බෙහෙත් සොයාගෙන නැති බැවින් ප්‍රතිකාර නොමැතිව රෝග කාලය ඉක්මවන තෙක් විඳ දරාගත යුතුය. ආචාර්ය මන් ඇතුළු සියලු දුහතාංග භික්ෂූන්ට මෙය වැළඳුන බව උන්වහන්සේ පවසා ඇත. සමහරු එම රෝගයෙන් ජීවිතක්ෂයට පත්විය. මෙම කතා පුවත් ඇසීමෙන් උන්වහන්සේ සහ අනෙකුත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි අසාමාන්‍ය මෛත්‍රිය කරුණාවක් හටගනී. ආචාර්ය මන් තම ජීවිත අරමුණ වූ උතුම් අරහත්වය සාක්ෂාත් කිරීමට පළමු මෙම රෝගය වැළඳී මරණාසන්න විය. එසේ අපවත් වූයේ නම් අද මේ සද්ධර්මය අපට අහිමි වේ. උන්වහන්සේගේ අති උතුම් ප්‍රතිපත්ති ගෙන යාමට නොහැකි වේ.